නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පුරුදු පරිදි සතිವಾರය ආරම්භ කරමු අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට තරඟයි ඉඳලාසි අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 17ක් තිබෙනවා පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ මම මෙතන වාඩි වී සිටිමි කියා ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කළෙමි මාගේ මූල කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම බැලීම සඳහා උදරයට සිත යැවීමි. පිම්බීම ඊතා තද ගොරෝසු ලෙසත් හැකිලිම පැද්දෙමින් ඊතා සෙමින් සිදුවන බවත් අද්දුටු වෙමි. එම මූල කර්මස්ථානයේම සිත තිබියදී ශරීරයේ ඉහළ කොටස ඔන්චිල්ලාවක් පැද්දෙනසේ පැද්දීමට විය. එසේ තිබියද මා පිම්බීම හැකිලිම දෙස බලා සිටියෙමි. එවිට පිම්බීම හැකිලිම විටක නොදැනී ගොස් නැවත දැක ගැනීමට හැකිවන බව අද්දුටු වෙමි. ශබ්ද ඇසුනද ඒවා බාධා නොවිනි. සිතුවිලි පැමිණියද ටික වේලාවකින් සතිය පැමිණ නැවත මූල කර්මස්ථානයේ සිත පිහිට වීය. නමුත් මා වාඩි වන විට යට වී ඇති කකුල හිරිවැටීම් සහිතව අධික ඇදුම් දීමකට පත්විය. කොතෙක් උත්සාහ කර මෙනෙහි කළද වේදනාව නැති වී නොගිය නිසා මම කකුල දිගහැරීමි. එවිට විනාඩි 45ක් ගත වී තිබුණි. නැවත එම අවස්ථාවේම භාවනාවට උත්සාහ කළෙමි. පිම්බීම හැකිලිම දෙසම බලා සිටින විට ශරීරය එකවර ගැස්සීමකට ලක්වන අයුරුද අද්දුටුවෙමි. නමුත් එය මූල කර්මස්ථානයට බාධා නොවුනි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පාද මාරුවන විට වම එසවෙන විට දකුණේ අසමතුලිතතාවය නිසා ඊතා ඉක්මනින් වම බිම වදින අයුරුද දකුණ එසවෙන විට වමේ අසල අසමතුලිතතාවය නිසා දකුණ ඉක්මනින් බිම වදින අයුරුද අද්දුටු වෙමි. කකුලේ විලුඹ මැද ඇඟිලි වශයෙන් වෙන්වෙන්ව බිම වදින අයුරුද එය ලනුපැදුරේ රළුවටද වැලිමලුවේ දේශගුණය අනුව සීතලට සහ උණුසුමට දැනුනි. වැලි වැඩි තැන්වල ඉරී යන අයුරුද අද්දුටු වෙමි. කකුල ඔසවන විට දකුණ දකුණ ඉසී සමාවන් ස්වාමීන් වහන්සේ වචන දෙක මට හොයන්න බෑ. දකුල යසවන විට රිදුම් දෙමින් නැවී යන අයුරුත්, ඉන් පහළ බත්කෙඳි ප්‍රදේශයේ තද වෙන අයුරුද දන හිසේ පහළ කොටස කැඩිච්ච පණ නැති කෑල්ලක්සේ එල්ලී ගොස් බිම වදින අයුරුද දැක ගතිමි. සාමාන්‍ය කටයුතු වලට යන විට ටයිල් පොළවේ සිනිඳු බවද සෙමෙන්ති පොළවේ සීතලද අද්දුටු වෙමි. පඩිපෙළ නගින විට කකුල නැවී පඩියට තදවන අයුරුද බසින විට කැඩිච්ච කකුල් කෑල්ලක්සේ ගොස් බිමට තදවන අයුරුද දැක ගැනීමට හැකිවිය. මාගේ මෙම භාවනා වාර්තාවට අනුව ඔබ වහන්සේ මට තවදුරටත් භාවනා කරගෙන යාමට උපදේශයක් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මේ අත්භවයේම ඔබ වහන්සේට නිවන් සුව අත්විඳීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සක්මණ ගැන කියනවනම් එක කකුලක තියෙන බර අනික උලට ගන්න ගියාම දුකාකාර සර්කස් එකක් කරලා තමයි ඒ කකුල මේකට පටලවෙන්නේ. ඒ නිසා කකුල් දෙකකින් ඇවිදිනවා කියන එක ආශ්චර්ය ධර්මයක්. ඒක තේරෙනවා ඔළුවට ගිඩිනසයක් ආපු ගමන් එහෙම නැත්නම් ඔළුව තෝන්තු වෙච්ච ගමන් කකුල් දෙක පටලවිලා වැටෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේ ඇවිදිනවා කියනකොට මොන තරම් එකලාසියක් තියෙනවද කියලා. අපිට කොච්චර අඩු වෙනද දන්නේ. දැනෙනවා කකුල උලුක් වෙච්ච දවසේ. දැනෙනවා කකුල උලක් තනිච්ච දවසේ. නැත්තම් දැනෙනවා. ඒ නිසා බැලුවොත් කකුල් දෙකකින් ඇවිදින්න මිනිස්සයා කොච්චර කල් පුරුදු වෙලා තියෙනවද? දැන් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඔහි ඇවිදිනවා. පියවර ගන්නවත් මතක නැහැ. ඒක නිසා કોઈ වෙලාවක හරි තියෙන පයේ කිලෝ 70ක් මේ කකුලේ ඉඳලා යහ කකුලට මාරු වෙනකොට කිලෝ 60ක් මාරු වෙනකොට මොන තරම් එකලාසයක්ද තියෙන්නේ. ඒක පොඩ්ඩ එහෙම වුණොත් වැටුණා. ඒ වගේමයි හුස්මක් අරගෙන හුස්මක් ගන්නකොට ඒ දෙක අතරමැද පණනල් රැකෙන හැටි බුදුමාකාර එකලාසයක් තියෙනවා. ඒ හුස්ම මොනක්වත් නැතුව ගිහිල්ලා ඉන්නවා මේක දෙපොළක සඳහන් කරලා තියෙනවා. මේක පාට ගැස්සිලා ආපුවාම අර හුස්ම ගොරෝසු වෙනවා ආයසරයන්. ගැස්සුනේ නැහෙනේ පශ්චාත්තාවයක් නැහැනේ හුස්ම මොකක්වත් එන්නේ හේමම යන. ඒ හැම දෙයකම වර්ධින හුලඟක් පවා මේ හුස්මේ වාර්තා වෙනවා වගේ. හැම දෙයක්ම මේකෙන් කියන්න පුළුවන්. එනිසා හුස්ම ගැන දන්නවනම් ලෝකෙම ගැන දන්න. ජීවිතෙම ගැන දන්න. එනිසා මේක පුළුවන් තරම් දැකපු දේම අලුතෙන් බලමින් ඇවිත් තිබ්බ පයෙම නැවත නැවත බලමින් ගන්න ගියොත් මේ කය ඇතුලේ 100%ක්ම නිවන් දකින්න අවශ්‍ය තොරතුරු ටික තියෙනවා. ඉතින් ඒක පිට දේවල් වලට ගියාම තමයි මේ කය පය පැකිල්ල වැටෙන්නේ, හුස්ම ගන්න බැරි වෙන්නේ, දිව හැපෙන්නේ, ඔක්කොම වෙන්නේ අර හිත පිට ගිය වෙලාවල්. ඒ නිසා පුළුවන් තරම් මේ කයට මෛත්‍රී කරනවා නම්, කායගත සතිය කරනවා නම්, මේ කය වැඩි ලෙඩ වෙන්නෙත් නැහැ, හිත ලෙඩ වෙන්නෙත් නැහැ. ওই වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් කායික මානසික සෞඛ්‍ය සඳහා මේ ඒකායන මාර්ගයේ සතිමත් වීම පුළුවන් තරම් කරලා බලන්න. ඒතකොට කයෙන් ලැබෙන සහයෝගය හිතා ගන්න බැරි තරම් මේක තමයි ක්‍රමය. මේ විදිහට බලාගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ මේකේ තියෙන සීරු මාරු වීම, එකලාසය, එකලස් වීම කොහොමඩක් හිතකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ආශ්චර්ය ධර්මයක් තියෙන්නේ. ඒක නිසා අනුන් ගැන බැලිලි, හෙට ගැන බැලිලි, ඊය ගැන බැලිලි වැත්තක තියලා. කර කරන දේ වලට වැඩි විස්තර බලන්න. එතකොට ඒකෙම මාර්ගයේ පෙත සකස් කරලා දෙනවා. පෙරවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට ඉහත දිනක මාගේ භාවනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේට දැනුම් දුන් විට පැවතියේ මේ ආකාරයෙනි. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. බාධාවකින් තොරව පැයක පමණ කාලයක් භාවනා කළ හැකි විය. සිත පිට යෑම ඊට අඩු විය. සිත පිට ගියේද එවෙලෙම මට දැනේ. අදට ඉහත දිනයන්හි භාවනා කරන විට මම උස්බිම් වල පාළු පිට්ටනි වල ඉන්නවා වගේ මට පෙනුණා. දැන් පිම්බීම හැකිලිම දෙස බලා ඉන්නා විට එය පිම්බීම හැකිලිම ඔඩොක්කුවට පිරෙනවා වාගේ දැනෙනවා. මෙයට මෙහිදී පළමුව පිම්බීම හැකිලිම මට පෙනුනේ මගේ පිටුපසින් හීනි කාණුවක් දිගේ පහළට ගලා යනවා වාගේ. සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ වම දකුණ වශයෙන්ි. වැලි මළුවේ භාවනා කළත් ලනුපැදුරේ භාවනා කළත් පිටිමෝලියක් පාගා ඇවිදිනවා වාගේ දැනුණා. දැන් අදට පෙර දිනයේ සිට සක්මන් කරන විට දෙපයින්ම වලලු කරෙන් ඉහළ සිට ඇල්දිය හීනියට දෙපයින්ම වීසි වෙනවා වාගේ දැනෙනවා. මම මේ ඉරියව්ව පැයකටත් වඩා කාලයක් අත්විඳිනවා. මේ සක්මන් භාවනාව දැනට පවතින ආකාරයයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මේ සඳහා ඉදිරියට උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය සක්මන් භාවනාවේදී විස්තර කරන විදිහට පරියංකේදී ඒ පේන පාළු පිට්ටනී එහෙම නැත්නම් අරමුණ නැති ගතිවල් කතා කරන්නේ නැතුව පේන පිම්බීමේ හැකිලීමේ තව තව විස්තර හොයන්න ගත්තොත් සමීපව බැලුවොත් ආසන්නව බැලුවොත් ඒක දිගේ කිඹිදෙන්න පුළුවන්. ඇතුළට කිඳා බහින්න පුළුවන්. නැත්තම් තමයි අර බාහිරේ තියෙන දේවල් පේන්නේ සද්ද නැති බව කියන්නේ හිතවිලි නැති බව කියන්නේ ඒ නැති දේවල් හොය හොය යන්න එපා. මූල කර්මස්ථානයේ තියෙනවනම් ඔයිටත් වැඩිය ලං වෙලා හදිහටම සක්මණේ බැලුවා වගේ දුවට ලඟ වෙලා බලන්න. එතකොට ඒ සමීප දර්ශනය හරහාම භාවනාවේ දියුණුවක් තියෙනවා. ඒ නිසා පරියන්කේ විස්තර වුණා විස්තර දක්ෂමදි සක්මණත් එක්ක බලනවා. ඒ නිසා සක්මණේ වගේම පරියන්කේදී බලන්න සවිස්තර වාතාලිය යන පුරුදු ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පර්යංක භාවනාව මම පර්යංකයට ගොස් මම දැන් මෙතන කියා කය දෙස බලා සිටිමි. විනාඩි 5ක් 10ක් තැනින් තැන සුළු සුළු කම්පන චංචල ගති දැනේ. පසුව විනාඩි 45කට වැඩි කාලයක් කොහේ සිටියාද නොදැනේ. පසුව වේලාව බැලූ විට උදේ 9 පී ඇති බව දැනුනි. ඉන්පසු පර්යංකයේද කය දිහා බලා සිටියත් මොනවත් දැනුනේ නැත. සිතුවිලිද බොහෝසේ අඩුය. වර එක උදරයේ සිට දිග හුස්මක් ඇවිත් කයට සැහැල්ලුවක් දැනේ. හදිසි උවමනාවක් නිසා පැය දෙකකට පසු පරයන්කයෙන් නැගිට්ටෙමි. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම සක්මනට ගොස් සිටගෙන කය දෙස බලා සිටිමි. පසුව වම දකුණ දෙස බලා සක්මන ආරම්භ කළෙමි. පයේ සිනිඳු ගතිය සහ ලනුපැදුරේ ගොරෝසු ගතිය හොඳින් වැටහේ. සක්මන පැයක් දෙකක් කළත් කයට කිසිදු අපහසුාවක් නොදැනී ඉබේ කෙරෙන සක්මන දෙස මම බලා සිටිමි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිවනේ සුවය අත් වේවා. ඔය මේ වගේ එකලස ආවට පස්සේ ඒක කඩා ගන්න නැතුව, දිනචරියාව කඩා ගන්න නැතුව දිගට පවත්වන්න. ඒක තමයි ඔය ගැම්ම ගන්නෙ. ඒ නිසා ඉතින් කොහොමද දැන් අපි දවස් 6ක් 7ක් එක දිගට කරපු නිසා මේක එනවා. ආවට පස්සේ නිෂිනින්දේ ඕක දෙන්න බාධා වෙන්නේ නැතුව ඉදිරියට පවත්වන්න යන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය වන්දනීය ස්වාමින් වහන්ස පළමුව নমස්කාර කරමි සක්මන් භාවනාව පළමුව මම මෙතන කියා සක්මනට සිත යොමු කර විනාඩි 3ක සක්මන සිටගෙන සිටිමි පළමුව වම දකුණ ලෙස සක්මනෙහි යෙදුණෙමි විනාඩි 15ක් පමණ සක්මන් කරන විට වම් පාදයේ ඊතා සැහැල්ලු ලෙසත් දකුණු පාදයේ ඊතා බරව ලනුපැදුරේ ස්පර්ශවන බවත් දැනේ වම් කකුලේ ඉහළ සිට විලුඹ පෙදෙස පෙදෙසෙහි වේදනාව හොඳින් නිරීක්ෂණය කළෙමි. මෙසේ අරමුණේ සිත පිහිටුවා විනාඩි 20ක් පමණ සක්මන් කරන විට හරහට ඇවිදිනවාසේ දැනේ. සමහර වේලාවට පැත්තට ඇලවි වැටෙන්නට යනවාසේ දැනේ. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කරමි. පර්යංක භාවනාව මා මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම බලමි. විනාඩි 45ක් පමණ සක්මන් කර සක්මනෙන්ම ඇවිත් පර්යංකයට හොඳට පట్టල වී ඉඳගනිමි. උදරයේ පිම්බීම හැකිලීමට සිත යොමු කර විනාඩි 10ක් පමණ වන විට හිසේ සිට සමාවන්න විනාඩි 10ක් පමණ වන විට හිසේ සිට මුළු ඇඟ පෙදෙසම කම්පණය වී වරහන් තුල විදුලු සැර වැදුනාක් මෙන් දැනේ. පසුව උදරයේ චලනය ඊතා සියුම් ලෙසත් විටක වේගවත් ලෙසත් හොඳින් දැනේ. මෙසේ විනාඩි 5ක් පමණ සිදු වී උදරයේ චලනය නැති වී යයි. නැවතත් සිදු වෙයි. පරිසරයේම නිසල වී පරිසරයේම නිසල වී ශබ්ද කිසි දෙයක් ඇසෙන්නේ නැත. මුළු ශරීරය බිමට පතිත වෙන්නාසේ දැනේ. නොඑක් ආකාරයේ ආලෝක දොරවල් දිස්වේ. විටක මිනිස් රූප පෙනී එය දිරාවටපත් වී නැති වී අංශුවක් බවට පත්වෙන වාසයේ පෙනේ. වේදනාවල් ඇවිත් වේදනාව නැති වී යන අයුරුද හොඳින් නිරීක්ෂණය කරමි. මෙසේ සෑම පර්යන්කයකදීම සිදුවේ. පැයක් පමණ පර්යන්කයේ සිටිමි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්මදේශනා අසා සියල්ල අවබෝධ වුවත් මට නිවසේදී තනිවම භාවනා කරන විට බයක් දැනෙනවා. මගේ භාවනාවේ වැරැද්දක්ද කියා සිතෙනවා. මට අනුකම්පා කර එයට සුදුසු උපදේශයක් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ශාසනයට දායාද කළ දෙමව්පියන් දෙපළටත් තා ඉක්මනින් අති උතුම් නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. දැන් මේ වගේ තේ බය තියෙනකොට ඒක බයක් කියලා දැනගත්තොත් ඒක ලෙඩක් හෝ මානසික අසහනයක් වෙන්නේ නැහැ. බය බය වශයෙන් දැක්කේ නැත්නම් ඕක ලෙඩක් විදිහට එළියට එනවා නැත්නම් මානසික අසහනයක් විදිහට එළියට එනවා. එතන බය බය වශයෙන් දැකීම ආස්වාසය ආස්වාසයෙන් වශයෙන් දැකීමයි. ප්‍රසවාසය ප්‍රසවාසයෙන් දකිනවා වගේ. ඒ නිසා gedarදී ලෑස්තිලා යන්න මට භවනා කරන යනකොට එහෙම බය ගතියක් දැනෙනවා. ඒකත් අරමුණක් වෙච්ච දවසේ ධර්මතාවයක් වැටෙනවා. ඒකේ මඟහරින්න ගියොත් ඔකෙන් තමයි දෙද වෙන්නේ. ඔකෙන් තමයි මානසික අසහන එන්නේ. ඒ නිසා බය දන්නේ කොහොඳයි. අකුසල් දන්නේ කොහොඳයි. ඒ වගේම අර වාතාවරණයේ තියෙන විදිහට දේවල් සිද්ධි ඔක්කොම නිකන් බොඳ වෙන ගතියට දකිනකොට භයතුපට්ඨාන ඥාන කියලා ඔක සමාහට විපස්සනා ඥාන වල සඳහන් කරලා තියෙනවා. මේ බලන්න හිටපු දේවල් එහෙම විරූප වෙලා යනවා. කුඩු කුඩු වෙලා යනවා. ඉතින් ඒකට බයක් ඇති වෙනවා. නමුත් මේක ද්වේෂයෙන් තොර වෙනවා නම් ඥානයක් වෙනවා. මම නැවතත් කියනවා මේ බය එන වෙලාවේ ඒකට ද්වේෂයක් කරන්නේ නැතුව මෙවෙන් වූ භයානක දෙයකට නේද අපි සංසාරේ බැඳෙන්නේ. මේවට නේද අපි ආශා කරන්නේ කියලා ද්වේෂය අයින් කරලා බලන්න පුළුවන් නම් ඒක විශාල ඥානයක් වෙනවා. ඒක නිසා බයට ලෑස්තිලා යන ද්වේෂ කරන්නේ නැතුව බය දිහා බලන්න. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන ඉදිරියේදී ඉන්නවා ඉන්නවා කියා ටික වේලාවක් සිතා වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා ලෙසත් ඔසවනවා යවනවා තබනවා ලෙසත් සිතා සක්මන් කරන්නෙමි වම් පාය දන හිසින් නැමී යන ආකාරයත් විලුඹ ප්‍රදේශයේ තදට ලනුපැදුරේ ගැටෙන ආකාරයත් හොඳින් දැනේ. වම් පාදයේ සම්පූර්ණයෙන්ම ශරීරයේ බර උසුලනවත් සමගම දකුණු පාදය එසවි දන හිසින් නැමි විලුඹ තදට තද වී ලනුපැදුරේ ගැටෙන ආකාරය හොඳින් දැනේ. සෑහෙන දුරට සතිමත් භාවය ඇති වූ ආයයි දැනෙන විට කිසිවක් නොසිතා පාද දෙකේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටිමි. එවිට සක්මනේ කීපවරක් යන විට දෙපැත්තට සියොම්ව ගැටෙන අයුරුත් සමාවන්න දෙපැත්තට සියොම්ව නැමෙන අයුරුත් ඉබේම ඉදිරියට ඇදී යන බවකුත් දැනේ. විනාඩි 45ක් පමණ සක්මන් කරන්නෙමි. වරින් වර වෙනත් සිතුවිලි ගලාගෙන ආවත් එවිට නැවතත් සිතින් සිත සිතා සක්මන් කරන විට සිතුවිලි නැතුව යයි. ශරීරයට සැහැල්ලු බවක් ඇති වෙයි. අවුරුදු 45ක්ම ඇවිද්දත් ඇවිද්ද බවක් හරියට දැනුනේ නෑ වාගේ. දැන් කකුල් දෙකෙන් ඇවිදිනවා කියලා හරියටම දැනෙනවා. පර්යංකය වෙනදාට වඩා වැඩි වේලාවක් ඉන්නවා ඉන්නවා යයි සිතුවෙමි. එවිට හුලන් රැල්ල එන ආකාරය දිස්විය. සීතලට නාස්කුහරයේ උඩ ගැටි ඇතුල්වන විට ඇතුල් වෙනවා කියාත් උණුසුම්ව නාස්බිත්තිවල ගැටි පිටවෙන විට පිටවෙනවා යයි සිතුවෙමි. ටික වේලාවක් යන විට හුලන් රැල්ල ඊතා සියුම්ව දැනෙන්නට විය. ඇතුළුවන සුලන් ප්‍රමාණය ඊතා සුළු ප්‍රමාණයක් බව දැනුනි. නමුත් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්වෙන්ව හොඳින් හඳුනා ගත්ෙමි. ආනාපානයේ සියුම් తত্ত্বය වැඩි වෙන්නට පටන්ගත් විට ඒ ගැන නොසිතා මූල කර්මස්ථානයේ දෙසම බලා සිටියෙමි. එවිට සියොම්ව දැනෙන්නා වූ ආනාපාන සතිය ටික ටික මුහුණ ළඟට විත් මුහුණට මුහුණලා සිටින ආකාරයක් දැනුණා. මේ తත්වය හැම මොහොතකම නොඋනත් වරින් වර තිබේ. කොහොඹින් යන ආකාරයත් දන හිසේ වේදනාවන් පිටකොන්දේ වේදනාවක් දැනේ. එවිට එදෙස එවිට ඒ දෙසම බලා සිටිමි. එවිට වේදනාවක් නැති වෙයි. අද දින පර්යංකයේ කකුල් දෙක සහ අත් දෙක ගල් වෙලා වාගේ දැනුණා. පැයක් පමණ පර්යංකයේ සිටියා. එකවර ඉදිරියට කඩාගෙන පාත් වීමත් දෙපැත්තට වෙනෙන ගතියකුත් වරින් වර තිබුණා. නමුත් පහසුවෙන්ම මූල කර්මස්ථානයට යෑමට හැකි වුණා. භාවනාව දියුණු කර ගැනීමට තවදුරටත් උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේක එක තැනක උත්සාහ කරනවා මේ අරමුණ මූල කර්මස්ථානයේ ගෙවෙමින් යනකොට ඒකෙන් නොසලකා අරමුණේම හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා කියලා. ඉතින් කිය වෙන දේකුත් තියෙනවා කියන්න උත්සාහ කරන දේකුත් තියෙනවා. භවනාදීක සියුම් වේගනේ යනකොට ඒ සියුම් බීම පිළිබඳ විපරිණාමය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුව අරමුණටම හිත යොදන්න උත්සාහ කරුවයි කියලා කියනවා. ප්‍රදේශයක් වශයෙන් කියන්නේ මේ වෙනස් වෙන බව දැක ගන්නා සුලෝ භාවනා කරලා. ගුරුසු දේශියුම් වේ. සියුම් වේ අතිසියුම් වේ. ඒක නොදක ඉන්න උත්සාහ කරන තමයි හිත හදන්නේ ඒක මාර්ගපාක්ෂිකයි. ඒක දකින්න උත්සාහ කළොත් බුදුජානන්සේ කියන විදිහට අනිත්‍ය දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒක දැක ගන්නා සුලුවට නැත්නම් මේ සිද්ධ වෙන දේම අගය කරන විදිහට වැඩ කෙරුවොත් භාවනා දියුනෙනවා. දෙන තෑග්ග බාරගත්තේ නැත්නම් අපි කියනවා තෑග්ගට දෙනවට වැඩිය වටනවා තෑග්ග බාර ගන්න. භාවනා කරනකොට මේ සිදුවෙන දේවල් අපේ හිතින් අර ඡන්දේ කියන දුහුණු ධර්ම නිසා ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වුණාම අර භාවනා ආනිසංසෙ Tamanට බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒ නිසා වෙන දෙයකට වෙන දෙයක්. ඒක මේ නොසලකා හරින්න බෑ. නොසලකා හැරිය යුත්තක් නෙවෙයි. අරමුණ සියුම් වෙනවා නම් ඒ සියුම් වෙන භාවයට ගැළපෙන විදිහට අනුග්‍රහ කිරීමයි කරන්න තියෙන්නේ කියලා කියන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාන්දර 4යි කාලට පමණ සක්මන් භාවනාව ආරම්භ කළා. එහිදී මට එකවරම පෙනී ගියා මා ඊතා වේගයකින් ගමන් කරනවා වාගේ. ඒ වඩාත් හොඳින් පෙනී ගියේ ශාලාවේ දෙපස කණු වේගයෙන් පසු වෙනවා වගේ පෙනීමෙනි. හරියට වාහනයක් වේගයෙන් ගමන් කරද්දී දෙපස ගස්වැල් වේගයෙන් පසු වෙනවා වාගේ. මටම පාලනයකින් තොරව වේගවත්ව සක්මන් කරනවා වගේ පෙනී ගියත් මට මහන්සියක් දැනුනේ නැහැ. ඇත්තටම ඊතරම් වේගයකින් මා සක්මන් නොකළෙමි. සාමාන්‍ය ජීවිතයේදී වුව මට එසේ වේගවත්ව ඇවිද ගිය විට ඊටාම මහන්සියක් දැනෙනවා. එහෙත් සක්මනේදී එවන් අත්දැකීමක් ලැබූ ප්‍රථම වතාව මෙය වේ. පර්යංක භාවනාව සක්මනෙන් පසු පර්යංකයට ගොස් ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස වැඩුවෙමි. හුස්ම රැල්ල වෙනදා මෙන්ම හොඳින් ප්‍රකට විය. හුස්ම රැල්ල සියුම් වෙද්දී හෘද ස්පන්දනයේ මනාව හඳුනා ගතිමි. ශරීරය ඒ රිද්මයට අනුව චලනය වන අයුරුද බලා සිටියෙමි. නැවත හුස්ම රැල්ල දැනී යද්දී වැටහි ගියේ ශරීර අභ්‍යන්තරයේ මගේ අනුදැනුමක් කැමැත්තක් නැතිව ඒ සියලු යාන්ත්‍රණයේ සිදුවන ආකාරයටම ආශ්වාස ප්‍රශ්වාසද සිදුවෙනවා කාගේ උවමනාවකට සිදුවන්නක්දයි කියා සිතුණා මමෙක් නැති නාම රූප කොටස් දෙකකින් හැදී ගිය කෙනෙකුගේ හුස්ම ගැනීම බාහිර පුද්ගලයෙකුසේ බලා සිටියා ඕනෑතරම් තවත් වේලාවක් එසේ බලා සිටිය සිටිය හැකියාව තිබුණත් දානය සඳහා පහළට යන්න අවශ්‍ය නිසා භාවනාවෙන් නැගිටින්න සිදු වුණා පර්යංකයට අමතරව රාත්‍රියේදී මා නිදියන ඉරියව්වට සිත යොමා නිින්දට ගියා රාත්‍රී 3ට පමණ ඉලිවීමට ආසන්නව එකවරම මගේ මුළු ශරීරයම තදින් අධික ශක්තියක් එකම ස්ථානයකින් නාභිගත වන්නාක් මෙන් ඔළුව දක්වා එම ශක්තිය පැමිණ විනාඩි දෙකක් පමණ අධික ලෙස හිස එක දිගටම කම්පණය වෙනවා මෙන් වරහන් තුල විදුලියක් වැදීමක් වාගේ දැනුණා. කොට්ටයෙන් හිස ඉහළට එසවෙනවා වාගේ ඒ කම්පණය දැනුනි. හරියටම කියනවා නම් විදුලි සැරක් වැදුන විටක ভাইබ්‍රේට් වෙන ආකාරයටමයි. එසේ සිදුවෙමින් එක්වරම ඒ ශක්තිය ඒ ශක්ති කදම්බයක් මල් වෙඩිමෙන් හිස වටා පැතිරෙන අයුරු දුටුවා. එවිට හිසේ කම්පනය නැවතී තිබුණා. එසේ විනාඩි 10ක් පමණ මල් වෙඩි ආකාරයෙන් එලි හිස වටාම විසිරෙනවා බලා සිටියා. මෙහිදී මට දැනගන්නට අවශ්‍ය කරුණ වන්නේ පින්වත් ස්වාමින් වහන්සේ රාත්‍රියේදී අපි භාවනා යෝගීව නින්දට ගියහොත් අපිට නින්ද ගියත් ඒ භාවනාමය සිත දිගටම පවතිනවාද යන්නයි වරහන් තුල මට සිතුනේ එහි ප්‍රතිඵලයක් ලෙස මා ඉහත කී අත්දැකීම දුටුවාද කියාය ඔබ වහන්සේට මේ භවය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා භාවනා කරගෙන ඉන්නකොට හිත පිට ගිහිල්ලා ආපහු හිතාම ආවත් ඔය නින්දර ගිහිලා නින්දර ගිහිල්ලා ආවත් ඉතින් චෛසික ධර්ම චිත්ත නියාමනයේ සිද්ධ වෙන්නේ ආවට පස්සේ නැවත ආවට පස්සේ හිත තැම්පත් වෙලා තියෙනවනම් ඒ අතරමැද සිදුවෙන දේවල් වලින් කිසි අවුලක් වෙලා නැහැ නැත්තම් මේ අකුසලයක් සිදු වෙලා නැහැ. අපේ හිත නැත්තම් ඔළුව නැත්තම් මොලේ නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා කිසිම වෙනසක් නැහැ ඒගොල්ලෝ. ඒකේ ක්‍රියාකාරීත්වය උදේ ඉඳලා හැන්දනක එක දිගටම යනවා. ඒකෙන් තමයි අපි මේ මතකයයි අපේ සංඥා ටිකයි කඩා ගන්න තු තියන්නේ. ඉතින් අපි හිතාන හිටියට නිින්ද ගියාම ක්‍රියාකාරකම් නැති වුණාට ඒ මොලේ හඳුනන ගතිය නිින්ද යන ඉස්සලම ගියාම තමයි නැගිටින්නේ. ඉතින් ඒ අතරමැද මේකේ වෙනසක් ඇතිලා තියෙනවද කියලා බලන්න ඕනේ. අවදි වුණාට පස්සේ කලකොල වෙලා තියෙනවනම් මොකද්ද අකුසල් සිද්ධ වෙලා. කලකොල වෙලා නැත්තම් පිටිගියේ හිත අප වෙනකොට කලකොල වෙලා නැත්තම් අකුසලයක් වෙලා නැහැ. එතකොට අපිට කියන්න මේ කාලය ඇතුළත හිත තිබිලා තියෙන්නේ යෝනිසුමනසිකාරය කියලා. ඒ නිසා නින්දට යන්න ඉස්සෙල්ලා නින්දට යන්න පස්සේ හිත පිට යන්න ඉස්සෙල්ලා හිත පිට ගියාට පස්සේ දෙක ගලක ගලපලා බලන්න පුළුවන් සතිය තියෙන කෙනෙකුට විතරයි. මූල කර්මස්ථානය තියෙන කෙනෙකුට විතරයි. නැත්නම් ඒක කරගන්න බෑ. නිසා මේකට අපි කියනවා බුක් කීපින් කියලා. පොත් තැබීම. පොත් තබන්න. ඒතර දැනගන්න පුළුවන් තමන්ගේ හිත කාගවත් මට ඕනකමට වැඩ කෙරුවේ නැතුවට එයා ගියේ පෙත මාර්ගය කොයි පැත්තද කියලා ඔත්තු බලන්න පුළුවන් අපිට යන්න ඉස්සර සහ යන්න පස්සේ ඒක හීනයක්ම වෙන්න ඕනේ නැහැ නින්දක්ම වෙන්න ඕනේ හිත පිට යන හැම වෙලාවෙම මේක අල්ලනවා නම් ඔය නින්දදී වෙන වැඩේටත් උත්තරේ කියලා ලැබෙනවා කියලා කියන්නේ. විවිධ රත්නයේ පීඨයි අති ගරුතර නායක ස්වාමින් වහන්ස අද දින සහ ඊයේ සවස සුපුරුදු පරිදි මූල කර්මස්ථානයේ සිට පිහිටුවා සක්මන් භාවනාවේ යෙදුණිමි. වැලිමලුවේ හා ලනුපැදුරෙහි යෙදෙන විට විලිම්බුව ප්‍රදේශයට ගොරහැඩි බවත් ඇඟිලි තුඩු වලට විසිරුණු ස්වරූපයකුත් යටිපතුලේ ඇඟිලි පැත්තට ටිකක් ආසන්නව උණුසුම් බවකුත් දැනුනි. මෙය සමහර අවස්ථාවල වලලු කර දක්වාත් විසිරී ගියේය. සක්මන අවසානයේදී හා පර්යංක භාවනාව දක්වාම මෙය දැනුනි. දෙපා ආසන්නයේ සිසිල් බවක්ද දැනුණු අතර ශරීරයේ පුරා විසිරී ගියේය. ආශ්වාස ප්‍රශ්වාස ගැඹුරින් නිරීක්ෂණය කරන අරමුණින් පර්යංකයට සිත යොදා නාසාග්‍රයේ අරමුණු කොට පර්යංක භාවනාවේ යෙදුණෙමි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධාරණය නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයේ දීර්ඝ බව, ප්‍රශ්වාසයේ කෙටි බවද, ආශ්වාස ප්‍රශ්වාස අතර පරතරයක් වැනි ලක්ෂණයක් ඇති බවද දැනුනි. ආශ්වාස කරන විට ආමාශ කොටස උස්වන බව සහ ප්‍රශ්වාස කරන විට පහත් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. දකුණු කනේ උණුසුම් බවක් දැනුනි. ටික වේලාවකින් හුස්ම පොද සිහින් වී නොදැනී ගියේය. මේ අවස්ථාවේදී සැහැල්ලු නිරාමිෂ සතුටක් දනවන බවක් දැනුනි. සමාධියට පෙර සංඥා සංකල්ප අනුශය වූ කෙලෙස් කෙරෙහි සිත ඇදී ගියේය. මතු පිටින් උපේක්ෂා ලෙස ඉදෙස බැලීමි. අරමුණෙහිම සිත පවත්වා ගතිමි. සමාධිගත වූාට පසුවද කෙලෙස් සංකල්ප මතු වූද ප්‍රධානත්වයේ අඩු බව වැටහි. සමාධිය අඩු විට සතියේ පිහිට වූ අවස්ථාවේ සතියේ පිහිට වූ සමාධිය අඩු විට සතිය පිහිට වූ ශ්වසනයේ යෙදුණෙමි. බොහෝ විට ශ්වසනයේ සියුම් ස්වરૂපයක් ගත්තේය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. මෙම මෙහෙය භවයෙන් ඈතර කරන පාරමිතාවක්ම වේවා. මේක ප්‍රශ්නයක් අහලා නැහැ මේ විදිහට බලනින්න අරමුණේ පැතිකඩ නිසින්ින්ද හේම්ම යන්න දෙන්න දුවට වෙලා දීලා එතකොට එයා ඒ රංගනේ පෙන්නවා. එයා ඒ භූමිකාව පෙන්නවා. අත දැම්මොත් තමයි අතරමැදදී ජවනිකා කැඩෙන්නේ. නිසින්ින්ද යන්න දුන්නොත් ලুকু වණක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒකට යෝ සූදානම තියෙන්නේ. වැඩි වේලාවක් ඒ නාටකමට මුලැමැදාක ඉවර වෙනකම්ම යන්න අරින්න. එදාට පොත් කියවන්න ඕනේ නැහැ දැනගන්න ඕනේ දැනගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහසුවෙන් වාඩි වී කය ඍජුව තබා ගතිමි. ඉක්මනින් කය තැම්පත් වේ. નિરાයාසවම සිතට අවදි. નિરાයාසවම සිත අවදිමත් වේ. ටික වේලාවකින් සිතුවිල්ලක් ඔස්සේ ඇදී යන්නේ අනාරාධිතවයි. සිතුවිලි ගලා එන්නේ ධර්මතාවයකට අනුව බව ස්වාමින් වහන්සේ වදාළ දේ වැටහෙයි. ඉන්පසු අඳුරු හිස් අවකාශයකට ඇතුළු වූ වාසේ පෙනේ. සිත ඒකාග්‍රයි, ශාන්ත නිශ්චල බවකි. සුවදායි වූ විවේකයකි. මෙලෙස විනාඩි 10ක් පමණ කාලයක් පවතී. වරින් වර හිස් බව සහ සිතුවිලි පර්යංකේ පුරාවට පවතී. පර්යංකයේ පවතින අවදි බව පර්යංකයෙන් පිටත දවස පුරා පැවැත්විය හැකිය. සක්මන් භාවනාව සක්මන පටන්ගෙන කය ඉදිරියට යන්නේ નિરાයාසෙනි. එවිදින අයුරු බලා සිටිමි. සුළු වේලාවකින් සිතුවිලි ගලා එයි. නැවතත් ඇවිදින කයට සිත යොමු වේ. සිතුවිලි පිළිබඳ විනිශ්චයක් හෝ පසුතැවිල්ලක් නැත. සිදුවන දේ නිරීක්ෂණය වේ. මගේ භාවනාවේ ඉදිරි ගමන සඳහා කාරුණිකව උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා. ත්වන් සරණයි. මේ විදිහට පරියන්කේදී විතර නෙවෙයි, සක්මණේදී විතරක් නෙවෙයි. කෑම කනකොට බත් පිඟාන විතර කොහොමද හැතිරෙන්නේ? නානකොට නානතන කොහොමද කරන්නේ? දත්මදිරතන කොහොමද කරන්නේ කියලා බැලුවොත් එයාගේ රංගනයක් තියෙනවා දිගටම. ඒක දිහා බලාගෙන ඉන්න දත්මන්සකොට වීදු කණ්ණාඩිය බලා ඉන්නවා. ඒත් ඒක ලස්සනට වැඩේ යනවා. ඒකට බලන්න පුළුවන් මේ බොනික් එක වයින් කර බොනික් එක වැඩ කරනවා වගේ Taman දිහාම බලන්න පුළුවන්. ඒකෙන් හරි විවේකයක් ලැබෙනවා. මගේ හොඳටම සතියේ ඉන්නේ මං අනුන්ගේ දේවල් හොයනවා නෙවෙයි අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අත්පනා අපිට වෙන දෙයි කියලා මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජන ගන්නවයි කියලා ඒකට බලන්න කිසිම කෙනෙකුට කවදාකවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කතා කරන්න හිතෙන්නෙත් නැහැ. තමන්ම ඇසුරු කරනවා. වෙන පැත්තකින් කායේ කාය අනුපස්සේ විහෙති කියලා ඒක විශාල දැනුමක්. ඒක නිසා මේ යන විදියම පුරුදු කරන්න තමන්ටම තමන් අමුත්‍යක් වෙලා තමන්ගෙම තමන් ඔත්තු බලනවා වගේ වෙන දේ වෙන්න ඇරලා බලාගෙන ඉන්න එකයි කරන්නේ. ගෞරව සම්ප්‍රයුක්තවයි අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව හුස්ම ඉහළ ගැනීම සාමාන්‍ය තත්වයෙන් සතිමත්ව සිදුවිය. සක්මන් භාවනාව ඉහළ සිට පහළට පියවර 80ක් පමණයි. විනාඩි 5කින් පමණ නැවත ඉහළ සිට පහළට පියවර 49ක් පමණ සක්මන විනාඩි 3ක් පමණ විය. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබීවා. ඔව් මේ විදිහට යාදීලා අරමුණට මුණ දාලා ඉන්නකොට සක්මනේ වම දකුණ අතර වෙනසක් තියනවාද? මේක නිරීක්ෂණය කරන්න පුළුවන්ද ලියන්න පුළුවන්. එතනම් පියවර 80 පටන් ගන්න පියවරයි අන්තිම පියවරයි දෙක හතර වෙනසක් තියෙනවා කියලා මේ පේන දේ පරිච්ඡේද කරලා බැලීමේ ඊගාව පියවර තියන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම නොදැනී ගිය පසු මා හිත දෙස බලා සිටියෙමි. පසුව හිස කඳෙන් වෙන් වී හිස ඉදිරියේ පාවෙනවා දුටුවෙමි. තවත් දවසක පර්යංක භාවනාව කරන විට හිස නැතිව කඳ විතරක් භාවනා කරනවා දුටුවෙමි. එලෙස දවස් දෙකක් දුටු වෙමි. එම මොහොතේ හිස නැති බව හඳුනාගත් අතර මා නැවතත් හිත දිහා බලන්නට පටන් ගතිමි. කරුණාකර උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. ඔය ඔළුව තියෙනවනම් තියනවා කියලා හිතට හිතා ගන්න පුළුවන්. නැත්තම් නැහැ කියන්න පුළුවන්. හිතට කැමැති දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන දේවල් බාර ගන්නවද නැද්ද කියන එක තමයි යෝගාවචරය කියන්නේ. ඔය කියන මොනම දෙයක්වත් බාර ගන්න නැතුව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා නිරීක්ෂණයට දිගට යනවා. නැත්තම් ওই පේන පේන දේවල් වල හීන පලාපල බල බල නිමිටි බල බල යන්න පටන් අරගත්තොත් මේ හිත දෙන ලනුව කයාව වෙනවා. මැජික් එක මායාවට අහුණා වෙනවා. මේ හිතට ඕන දෙයක් ඕන දෙයක් විදිහට කරලා පෙන්නනවා. මේ කරන හැම දෙයක්ම බොරු කියලා. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බැලුවොත් සමහර විතක ඇත්ත පේන්නේ ඉඳී. ඒ නිසා මේ හිත දෙන ලනු කණ එක තමයි අපි අභාවිත මනස කියන්නේ. භාවිත මනස කියන්නේ මේ හිත අඳින ඇඳිල්ලක්, හිත රංගන රංගනයක්, මැජික් එකක්. ඒ දිහා බැලුවා මිසක් මත ප්‍රකාශ කරන්න යන්න එපා, බාර ගන්නත් එපා. තෙරුවන් සරණයි පර්යංකයේ වාඩි වී හිත දිහා බලා සිටීමෙන් භාවනාව ආරම්භ කරන මා අද උදේ පර්යංකයේදී තත්පර 10ක් ගත වෙත්ම සිත තදින් තැම්පත් විය. ගොජේ දිහා බලා සිටියේදී සිතුවිලි රූප සහ ආලෝක ඇති වී නැතිවන අයුරුත් ප්‍රපංච කිරීම සෑහෙන අඩු වී ඇති අයුරුත් අත්විඳෙමි. භාවනා කරන වේලාවන්හිදී උඩුතොලෙන් හා පපුව මැදින් විහිදෙන මත්ගතිය ප්‍රකට වුවත් භාවනා නොකරන වේලාවන්හිදී උඩුතොලේ මත්ගතිය වඩාත් ප්‍රකට වේ. අද පර්යංක භාවනාවන් වෙනදාට වඩා ටිකක් උදාසීන ගතියෙන් යුක්ත විය. විනාඩි 45ක් පමණ යත්ම කම්මැලිකම නිසා පර්යංකයෙන් නැගිට්ටේය. අතිගරු ස්වාමින් වහන්ස අද උදේ 10 කුටියේ ධර්ම සාකච්ඡාවේදී මට ඇසුන පරිදි භාවනාවේ යම් යම් ප්‍රතිඵල ලද විට දිට්ඨිය ගැලවී යන බව ඔබ වහන්සේ දේශනා කළසේක. එවිට ඒ පුද්ගලයා සෝවාන් වන බවයි. මට ඇති ප්‍රශ්නය නම් විමුක්ත විමුක්ති පුතේ ඔබ වහන්සේගේ ලොකුහාමුදුරුවන් වහන්සේ ඒ යෝගාවචරියගේ භාවනා ප්‍රතිඵල අසා එනම් භාවනා කරන විට ඇතිවන කිසිත් නොදත් තත්වයට වරහන් තුල මතක නැතිපත් වූ විට ඒකාන්තයෙන්ම සෝවාන් වූ බව ලිපි දෙකකින්ම නැවත නැවත ප්‍රකාශ කර ඇතිසේක. එසේනම් කම්මට්ටානාචාර්යයන් වහන්සේලා දෙනමකගේ එකම උත්තරයට එනම් සෝවාන් වීම ගැන භාවනා ප්‍රතිඵල දෙවර්ගයකින් වරහන් තුල වෙනස් වූ ලැබෙන්නේ කෙසේද? යම් ගණනකට ලබාගත යුතු උත්තරය ලබා ගැනීමට ඇත්තේ එකම සමීකරණයක් නොවේද මා අතින් වැරදි යමක් ලියවි ඇතනම් මට සමාවන සීක්වා මා ගැන අනුකම්පා කර මේ ගැන පහදා දෙන සීක්වා තවද සත්‍රුදාගාමී වීමෙන් කාමරාග හා පටිග තුනී වීමද අනාගාමී අනාගාමී වීමෙන් ඒ දෙක නැති වී යනවා නේද? තෙරුවන් සරණයි. මේ විදිහින් අර කියවට පස්සේ රාමුවක් හිතට වැටෙනවා. ඉතින් ඒ රාමුවට විරුද්ධ මොනවා හම්බුණත් ඊට පස්සේ ගැටෙනවා. ඉතින් ඒක නිසා මේ නිත්‍ය සංඥාව වෙනස් සමීකරණයකින් ප්‍රතිස්ථාපන වෙනවා දකින්න අපි කැමති නැහැ. ඉතින් ඒකට මේකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියලා මහා ඔලොමල තත්වයකට වැටෙනවා. නමුත් බුද්ධ ධර්මයේ දේශනාවේ දේශනා විලාස තියෙනවා. එකම කියන්න පුළුවන් 10 15 ආකාරයක. ඉතින් ඒක නිසා තමන්ගේ භාවනාව පිළිගන්න ඒ සමීකරණ ඉච්ඡර ගණන් ගන්නවා. ඒක ගණන් ගත්තොත් අපි නිකන් රාමු කෙරුවා වගේ නිකන් කොටු වෙනවා. තමන්ගේ භාවනාදී බලන්න මේ Taman බලාපොරොත්තු වෙන්නා වූ ආතතිය නැතිවීම, අසහනෙ නැතිවීමක් සිද්ධ වෙනවා. මේ විදිහට වෙන දේවල් කියනකොට අසහනෙ වැඩි වෙනවා නම් ප්‍රශ්න වැඩි වෙනවා නම් ඒක යෝගාවචරය විසින් නොකළ යුත්තක්. එතකොට යෝගාවචරය කර මේ සරල වෙච්චි මේ නිහතමානී වෙච්ච අහිංසක හිත අවුල් වෙනවා. ඉතින් හුඟක් වෙලාවට බුද්ධ ආගම මේ දේ කරනවා මේ බෞද්ධයාට. බෞද්ධයාට මේක නూరుට හිටලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් දැනුම තියන්න පැත්තක තමන්ගේ භාවනා කරගෙන යන්න. කරගෙන යනකම ආයෙත් දැනුම දාන්න. එතකොට මේ දැනුම කියන්නේ ඕක ඉස්සලා කියපකට වැඩි වෙනස් එකක් තව එකක් වෙයි. පස්සේ කියනකොට ඊටත් වැඩි වෙනස් එකක් කියයි. මේ තමයි දැනුමත් අනිත්‍යයි, අත්දැකීමත් අනිත්‍යයි. මේක බලා බාරගත්ත මනසේ හැම වෙලාවෙම අවියුත්තයි. මේකමයි සත්‍ය කියපු ගමන් තීන් ගැටු. ඒක නිසා යෝගාවචරය විශේෂයෙන් විපස්සනා යෝගාවචරය පැමිණෙන දේ බාර ගන්නවා මිසක් පරණ මිමිදණ්ඩට මනින්න යෑමොත් යෑමෙන් සදාචාරවාදීක් වෙනවා. ඊට පස්සේ හරි පැංගිදී ජීවිතේ හරි ඇඹුලකටපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න ওই දෙකම තියාගෙන ඒ මතයකුත් තියෙනවා මේ මතයකුත් තියෙනවා භාවනාවකුත් තියෙනවා. මේක භාවනා කරගෙන යන්න බාධාවක් නම් ඔය මත ටික කරදරකාරී. මේක භාවනා කරගෙන යන්න බාධාවක් නෙවෙයි නම් මත තියෙන්න ඕන තැන තියෙයි තමන්ගේ භාවනාව යයි. ඒ නිසා මුල් තැන දෙන්න භාවනාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස උදය පර්යන්කෙහි සුවපහසුව වාඩි වී මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට ආනාපාන සතිය දෙස බලා සිටියෙමි. මොහොතකින් සිත නොදැනුවත්වම පිටතට විසිර ගියේය. නැවතත් ආනාපානයට සිත ගෙනත් ලැබුවත් මොහොතකින් පිටතට යයි. අද දින සෑම පර්යංකයක් තුලදීම මෙසේ සිත විසිරී යනු බලා සිටියෙමි. සක්මනේදීද සිත පාදෙහි පිහිටුවා සක්මන ආරම්භ වෙමි. එහිදීද පර්යංකයේමෙන් සිත වෙනතක ඇදී ගියේය. පාදයට සිත තබන සෑම මොහොතකදීම පිටතට ඇදී යාමක් දක්නට ලැබුණි. පර්යංකයේදී හා සක්මනේදී සිදු වූ මේ සිත පිට යාම දෙස සතියෙන් යුතුව පශ්චාත්තාප නොවි හොඳින් බලා සිටියෙමි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔය හිත යන පිට යනවා වැඩි නම් පිටිගිය හිත නැවත අරමුණට එන ගානත් වැඩි. නිසා පිට යාම කරදරයක් කනගාටුවක් නම් නැවත පිට ගිය හිත ආපහු අරමුණට පැමිණීම සතුටක්. ඒ නිසා හොඳටම වික්ෂිප්ත මනසකට පේන්න තියෙනවා මේ හිත පැදුරටත් නොගිය පයින්. ආයතර ගිහිලා හොරේන් ගැටරින් කරනවා. ආයතර පිටපයින්. ආයෙත් හොරේන් ගැටරින් කරනවා. දෙකේ එකකටවත් විශේෂ කරන්න එපා. ගියොත් එන්න ඕනේ, આવොත් යන්න ඕනේ. මේ දෙක දිහා බලන්න මේක ඇතුලේ තියෙනවා පටිච්ච සමුප්පාදයක් එහෙම නැත්නම් හේතුඵල ධර්මයක්. ඒක පශ්චාත්තාපයෙන් නිදොත් ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ. අනික් වෙලාවක තියෙනවා හිත උතුටම සමාධිගත වෙලා එහෙමම හිටලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ හිතේ චර්යාව, මේකේ රචනය, මේකේ තේමාව තා ගන්න බෑ. මේකේ සමීකරණ හදන්න යන්නත් එපා. මේ මේ ගැන කනගාටු වෙන්න ඕනේ තමන් හිතලා කරනවා නම් තමයි. පශ්චාත්තාප වෙන්න ඕනේ චේතනාපූර්වක කරනවා. සිද්ධ වෙන දේ බලාන ඉතිටින්න බලාන ඉන්න විදිහටම වාර්තා කරන්න. එතකොට තමයි තේරෙයි ඒක හිත පිළිබඳව වශී භාවයක් වෙනවා. කොටු කරන්න පුළුවන්. හිත යන යන තැන දිහා බලන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම කරලා තමයි ওই රහස්සොත්තු සේවාවල් හොරු අල්ලන්නේ. හොරා හැසිරෙන හැටි බලලා. අපිත් බලන්නේ හිත දිහා රහස්සොත්තු සේවාවකේ දින පොලිස් කාර්යයක්. මම හැසිරීම දිහා බලනවා තාම දන්නේ නැහැ මම වැඩිකාරයට අරිබිනියද කියලා. මේ නිරීක්ෂණය තා ටිකක් වැඩි කරලා බලන්න. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ කයත් සිතත් බොහෝ තැම්පත්ය. ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කිරීමේදී දේශනා කළ පරිදි සතිය පූර්ණ අවදිවීමකින් බලා සිටින විට ඇවිත් යන එන සංඥා දිහා පූර්ණ අවදිවීමකින් බලා සිටීමකි. සතිය හීනවන විට නිින්දට වැටෙන්නට යන බවක් දැක අවදි වූ අවස්ථාත් ඇත. ප්‍රශ්න අංක 1 මේ අවස්ථාවේදී කිසිම දෙයක් නොතෝරා ගණන් නොගෙන ඇවිත් යන්න දිය යුතුයද? ඊට හේතුව සමහර අවස්ථාවලදී සිතුවිලි ආලෝක වැනි දේවල් ඇවිත් යන බව දැක්කිනි. සියුම් වේදනා රූප සංඥා ඇවිත් යන දිහා බලා සිටියෙමි සතියෙන් යුතුව ප්‍රශ්න අංක දෙක තවදුරටත් ඉදිරියට කමඨහන සුද්ධ වෙවි යාම සඳහා ඔබ වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවන් ඇතනම් මාහට සමා වී දැනුවත් කරනවා නම් බොහොම පිං ගෞරවනීය ස්වාමින් වහන්සේ වර්තමානීය තුලත් ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි සුවපත් වේවා තෙරුවන් සරණයි ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් ගත් පණිවිඩය නම් මුළු හදින්ම දෝතිම්ම සතිය අල්ලාගත යුතු බවය. පින් සිදු වේවා. ඔය ඒව අඳුරගන්න පුළුවන් වුණාට සතියත් වෙස්මාරු කරනවා, හැව අරිනවා. ඒ නිසා සතිය හඳුනා ගැනීමත් ඉන්නේ ඉන්නේ විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා දැන් දන්නේ කොහොඳයි, තව ඉදිරියට යන්න තියනවා කියලා හිතාගන්න. ඒ වගේම බණ අහන්න තියනවා නම් නිස්සරණ වනයේ www.nissan.lk කියලා අපේ තියෙන වෙබ්සයිට් එකේ මෙතෙක් කිව්ව සේරම බණ තියෙනවා. එහෙම නැත්නම් www.damsara.org කියලා අරුණ මහත්තයා කරන එකේ සේරම බණ තියෙනවා. එහෙම නැත්නම් ඉල්ලීමක් කරොත් අපිට මෙන්න මේ මේ බණ දෙන්න ඕන කිය අපි හදලා CD තුනක් නොමිලේ වුණා තැපල් කරලා. ඉතින් ඒ නිසා වැස්ස නම් වහිනවා හැමදාම. Tamange වාදනයේ එළියෙන් තියන්නේ ඒතොර තෙමි. ඉතින් ඒක නිසා ඒ ඕන ක්‍රමයකින් මේ සන්තරපණය කරගන්න පුළුවන්. පරියංක ගැන කියලා තියෙන විස්තර මේ විදිහට දිගට පාත්තගෙන යන්න පාත්තගෙන යනකොට පරියංකේ වෙස් මාරු කර කර ජවනිකා මාරු කර කර එයා අඬ ගහගෙන යනවා ගමනක්. අපිට තියෙන්නේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යන එක විතරයි. යවන්න එපා කොහොක්වත්. යන පැත්ත බලලා මැස්ස ගහලා දෙන එක තමයි යෝගාවචරයේ දක්ෂකම් වෙන්න අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පාදයට සිත යොමු කරමින් සක්මන් භාවනාව ආරම්භමි. වම දකුණ වශයෙන් හොඳින් අවබෝධ කර ගනිමින් සක්මනේහි යෙදිමි. යටිපතුල ලනුපැදුරෙහි හොඳින් ස්පර්ශවන ආකාරය හඳුනා ගනිමින් සක්මන් කරමි. වර එක දෙපා වලට දැඩි බරක් දැනෙන අතර තවත් විටක සැහැල්ලු බවක් දැනේ. මෙසේ සියලු වෙනස්කම් හොඳින් හඳුනා ගනිමින් සක්මන් කරමි. සිත විසිරෙන අවස්ථාවවලදී සක්මන තරමක් වේගවත් කරමින් නැවත පාදයට සිත යොමු කරමි. සිත තැම්පත් බවකට පත් වූ බව දැනුණු පසු පර්යංක භාවනාවට යොමු වෙමි. පර්යංක භාවනාව ත්‍රිවිධ රත්නයේ ಗುಣ සිහි කර ගනිමින් පර්යංක භාවනාව ආරම්භමි. පළමුව කයට සිත යොමු කරමින් සිතින් කය දෙස බලා සිටිමි. ක්‍රමයෙන් සිත කය දෙක තැම්පත් භාවයට පත්වේ. එසේ වන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී ඇත. ඒ දෙස සැලකිය යුතු වේලාවක් බලා සිටිමි. ඇතුළු වන පිටවන වායුවේහි සිසිල් බව, උණුසුම් බව, තෙත් බව හඳුනා ගනිමි. වාතය නාසයට ඇතුළු වන හා පිටවන නාසිකාග්‍රේ ගැටෙන ස්ථානය හොඳින් හඳුනාගත හැකිය. කෙටි දිගු ආශ්වාස හොඳින් හඳුනා ගනිමි. ප්‍රශ්වාසයේ ගෙවෙන්න තැන හා ආශ්වාසයේ ආරම්භයත් අතර ඇති කෙටි විරාමය හොඳින් හඳුනාගත හැකිය. සැලකිව යුතු වේලාවකට පසු කය දිසට සිත යොමු කරමි. කය මනා ලෙස තැම්පත්ව ඇත. දෙයක් එකට තද වී ඇති අතර දෙපා පොළවට තද වී ඇත. එසේ උවද සැප වේදනාවක් දැනේ. තරමක් වේලා මෙලෙස බලා සිටින විට කයේ විවිධ ස්ථානවල වේදනා හටගනී. වේදනා ඇතිවන ස්ථානය කවරක්දයි නොසොයා ඒ දෙස බලා සිටිමි. එසේ බලා සිටින විට එම ස්ථානයේ වේදනාව නැති වී වෙනත් ස්ථානවල වේදනා හටගනී. පෙරසේ එම ස්ථාන දෙසද සිතින් බලා සිටිමි. වේදනාව පහව යන තෙක් බලා සිටිමි. ඉන්පසු කයට සැහැල්ලු බවක් දැනේ. එය උපේක්ෂාව සේ හඳුනා ගනිමි. මෙලෙස දිගු වේලාවක් ගත කළ හැකි අතර සමහර අවස්ථාවලදී නිින්දකටපත් වූ සයක් දැනේ. එය නිින්දත් නොනිින්දත් අතර තත්වයකි. ටික වේලාවකින් අවදිවන විටත් සමාධිය නොකැඩී පවතී. සිතෙහි මහත් ප්‍රීතියක් ඇති සයක් දැනේ. අපහට නිවැරදි දහම් මඟ පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව අත්වි මේ ආත්ම භාවයේදීම උතුම් නිවනින් සැනසීම ලැබේවා මේක පරියන්ක විස්තරය හොඳයි. ඒක සෑහෙන විස්තර තුල් කරලා තියෙනවා. මේ විස්තර ටික දාලා ඔය කෙටියෙන් ලියන්න පුළුවන්. සක්මණේදිත් ඒ වාගේ ඒ පුළුවන් තරම් විස්තර දැක් ගන්නා සුළුට යන්න පටන් අරගත්තොත් සක්මණෙත් ආයාසයෙන් තුරු નિરાයාසයෙන් ඕක යන ගත්තමට යනවා. එතකොට බුද්ධම සහැල්ලුවක් එන්න පටන් ගන්නවා. පරියන්කේ වගේම ඒ නිසා මේ අල්ලලා තියෙන පසුපිටිකේ භාවනා කරපෙකේ ගැම්ම තමයි ඒක දිගට ඒ විදිහට විස්තර බැලීම සහ විස්තර වාර්තා කිරීම කරන්න. එතකොට ඒක භාවනාවේ ඉදිරි ගමනක් ධෛර්යයක් චිත්ත ශක්තියක් වාඩපත් වෙනවා. පෙරුවන් සරණයි සම්මා සම්බුද්ධ පුත්‍රයාණන් වහන්ස මම වරහන් තුල පංච උපාදානස්කන්ධය පළමු වතාවට මීතිරිගල වන ආරණ්‍ය සේනාසනයේට භාවනා කිරීම සඳහා පැමිණි අවස්ථාව හිතේ පුදුම සැහැල්ලුවක් සතුටක් ඇත. මීට පෙර භාවනා කරනවා නමුත් කිසිම අවබෝධයක් නොමැත. මගේ ඒකායන අරමුණ මේ සංසාර දුකෙන් හැකි ඉක්මනින් අත්මිදීමටය. සක්මන් භාවනාව ලනුපැදුරේ වම දකුණ පොළව මත තබන විට ලනුපැදුරේ නොව වැල්ලේ ගමන් කරනවා හා සමානය. දකුණු පාදයේ සුළු ගැටීමක් ඇත. බොහෝ දුරට සක්මන් භාවනාව සිහියෙන් කරමි. සමහර විට හිත පිට යයි. පර්යංක භාවනාවට වාඩි වී දෙයස පියා පර්යංකය දෙස සිහියෙන් බලා සිටිමි. ටිකක් හිත විසිර යයි. සිතුවිලි අරමුණු නිසා හිත පාලනය කරගෙන ආනාපාන සතිය වැඩුවෙමි. දකුණු නාස් පුඩුව තුලින් සීතල වායුව නාස් බිත්ති තුල හැපෙමින් ඇතුළු වූවා. උණුසුමකින් ප්‍රස්වාස වුණා. මම හොඳ සිහියෙන් හුස්ම ඉහළ පහළ යන හැටි බලා සිටියා. කිසිම වේදනාවක් නැතුව ඍජු කයින් යුතුව හුස්ම දෙස බලා සිටිනවා පමණයි. කිසිම රූපයක් වෙනදාමින් ගැස්සීමක් නැත. පැය එකහමාරක් පමණ මම ඍජු කයින් නොසෙල්වි ආනාපාන සතිය වැඩුවා. නැගිටින්න හිත දෙන්නේ නැත. නමුත් රාත්‍රියේ එම ආකාරයෙන්ම ආනාපාන සතිය වඩන්න අපහසු වුණා. රාත්‍රිහිත් උදේහිත් අද ආයාසයෙන් දිග හුස්ම ඉහළ පහළ හෙළුවා. විනාඩි 3කින් 4කින් පමණ හිත සැහැල්ලු වුණා. ආයෙමත් ආයාසයෙන් ආනාපාන සතිය වඩන්න සිදු වුණා. නැවත කෙටි හුස්ම ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටියා. ඊට පසු වේදනාවක් ගැසීමක් නැහැ. සෑහෙන වේලාවක් එකම ඉරියව්වෙන් හුස්ම ඉහළ පහළ යන හැටි බලා සිටියා. බුද්ධ පුත්‍රයාණන් වහන්ස මා කෙරෙහි අනුකම්පා කර වැරදි අඩුපාඩු පෙන්වා දෙනමින් අයද සිටිමි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පතනා බෝධියකින් මේ ආත්ම භාවයේදීම මේ සංසාර සාගරයෙන් අත මිදේවා. තෙරුවන් සරණයි. මේක චක්‍ර දෙකක් රවුන්ඩ් දෙකක් හැරගෙන කතාවක් තියෙනවා. පේන්නේ අහගෙන ඉන්නකොට පේන්නේ පරියන්ක දෙක වගේ. කෙසේ නමුත් මේක මේ වගේ නේවාසික භාවනාවේ දිගින් දිගට කරනකොට පේනවා. මේ චිත්‍රය සම්පූර්ණ වෙන්න දුන්නොත් එකම තමයි කැරක් කැර කියන්නේ. අපි අර ඉවර වෙනකම් බලන්නේ නැති නිසා අපිට නාටකම් බලා ගන්න හම්බෙන්නේ නිසා ඇවිස්සුනොත් tempat වෙනකම්ම භාවනා කරනවා. tempat වුනොත් ඇවිස්සෙනකම්ම භාවනා කරනවා. ওই දෙක නිකන් නියොන් සහෝදර දෙන්නෙක් වගේ. එකක් හොඳයි එකක් නරකයි. එකක් ඉස්සර වෙන එකක් පහු වෙන එහෙම කන්නේ නැහැ. මේ මේ දෙන්න අතර ගන්න දිනුවක් යනවා. අන්නේ චක්‍ර 1 2 3 4 එක දිගට යන්න ගත්තොත් මේකට තියෙන බය මනාවමනාව නැති වෙනවා. ඉතින් සා ඒකටයි මේ දොර ඇදීගෙන ඉන්නේ. එimhe එන්න පටන් ගත්තට පස්සේ හේමම සම්පූර්ණ චිත්‍රය දැක ගන්නා සුබ වැඩි වේලාවක් ඇස් බැල්ම තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙරේදා කමඨහන් වාර්තාව පැහැදිලි කිරීමේදී සඳහන් කළ ආ සඳහන් කළ ආකාර ප්‍රඥප්තිය තවදුරටත් පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය තමයි භාවනා කරනකොට පෙනෙන්නේ තියෙන දේ, දකින්න දේ පේන්නේ නැත්නම් මම කියන්නේ නැහැ. එච්චරමට කියන්නේ. Tamange දේ මට දෙන්න නැතුව මගෙන්ම ඉල්ලනවා. දැන් මේ කතා කර කර ඉඳලා ඉඳලා ජීන්නේ මටත් එපා වෙලා තියෙනවා. Taman කරනකොට සිදුවෙන දේ කියන්න. එහෙම නැතුව ඉල්ලුවට දෙන්නේ මාත්‍යයක් ඊර්ෂ්‍යා කරනවා. නිසා කියල්ලලා ලෑප යන ඊගා ප්‍රශ්න. අවසරයි ගරු ස්වාමින් වහන්සේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීම සඳහා විශේෂයෙන් කටුක වේදනා අවසන් විය යුතුයද? වේදනා සංඥා සංකාර ආදී ධර්මතා වලින් සංඥා සංස්කාර ධර්මතා හරහා පමණක් සෝවාන් ආදී මාර්ගඵල ලබාගත හැකිද? මාර්ගඵල ලබා ගැනීමේ ක්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ද? තමන්ට ආවේනික භාවනා ධර්මතා ක්‍රමය හඳුනාගන්නේ කෙසේද? සුවපත් වේවා. වෙනසා මේදී අපි කමටහන දීලා තියෙනවා. ඒ කමටහන වාර්තාව ඇහුණද භාවනා කරාද මොනවද සිද්ධ වුනේ කියන්නේ නැතුව දැන් මේ හේතද කොහෙද ගෙදර යන්නින් දැද්දි ආයේ බබෙක් හම්බෙන්න වගේ තටමන. මං හිතුවේ බබා හම්බෙලා ලොකු වෙලත් ඇති කියලා. ඒ වෙනකොටම දුන්නනේ කමටහනක්. ඒක මොකක්වත් නෑ. දැන් හෙට යනකොට කියනවා අනිය සංස දවස් 10ක් නම් හිටියා. කමටහනක් දෙන්න බැරිද යන්න ඉස්සෙල්ලවත් කියලා. මට වාහ කණ්ඩ හිතෙනවා. ඇයි අද්ද යන්නේ මේ දේ? හැමදාම කියලා. දැන් අහනවා එක එක කනට වෙන වෙනම කමටහන ගන්න කොයි කවුන්ටරේටද මම යන්න ඕනේ. ඒක නිසා මේක නිකන් මගේ කමටහන සුද්ධ විල්ලක් වගේ මට පේනවා. ඒ නිසා අපි ඒකත් වීසිකොල්ල දානවා. කරුණා කරලා සැකයක් තියෙනවා නම් අර මූලික කමටහන් උපදේශ ටික අහන්න. අහලා යන්න ඉසලා වරුවක්වත් භාවනා කරන්න බලන්න. තෙරුවන් සරණයි. පළමුව ඔබ වහන්සේට දොහොත් මුදුනින් තබා තෙවරක් වන්දනා කරමි. අද පිරිසතුටිනි. ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ පැවසුවා මේ සිහියත් කවදාහරි දවසක දාලා යනවා කියලා. ඒ ගැන කෙටි විස්තරයක් හවස ධර්මදේශනාවේදී අපට සිදු කළොත් ඒ අපට කරන අනුකම්පාවකි. මේ භවය ඔබ වහන්සේට අවසන් භවයම වේවා. හුස්ම ගන්නා වගේම හුස්ම මුලැමැද වගේම සතියෙත් මුලැමැදාක බලන්න. ඒක මුල හොඳයි මැද හොඳ නැහැ අග හොඳ නැහැ මොකක්වත් නැතුව බලන්න. ඉතින් ඔය කොච්චර කිව්වත් ඕකම තමයි කියන්නේ. හැම සිද්ධියකම තියෙන මුලැමැදාක. ආසත් ප්‍රසවාසයේ මුලැමැදාක. පිම්බීම හැකිලිම මුලැමැදාක. වම දකුණේ මුලැමැදාක. බත් කනකොට මුලැමැදාක. ඒ වගේම සතිය ඇති වෙච්ච තැන මෙහෙමයි. පැවතිලා මෙන්න මේ වෙලාවේ සතිය නැති වුණා. අන්නේ සතිය නැති වෙච්ච තැන පොඩ්ඩක් බලන්න. ඒක ඇබැග්යක් හෝ හෝනියමක් හෝ අකරතැබ්බයක් නෙවෙයි. බැලියොත්තක් කියලා බලන්න බලලා පුළුවන් නම් වාර්තා කරන්න. එතකොට නම් ආසාවෙන් කියලා දෙන්න පුළුවන්. නැත්තම් හරි කම්මැලිද. අද දවස් මහා කම්මැලිකමක් තියෙනවා මට. මම දන්නේ මේ භාවනා කරලා වැඩි වෙලාවක් කට්ටියගේ මූණ මූණ සවුත් වෙලා දන්නෙත් නැහැ. දැන් අත්තර සැරේ කිව්වා ස්වාමීන් වහන්සේ නිවන් සැරලා මේවා කියලා එකක සාදු කිව්වත් නැහැ. මම බලන්නේ මේ අකුඩ මොකද වෙලා තියෙන්නේ. වෙන්න නම් අඩුවානේ. අනේ අනේ සාදු කියලාවත් කියනවා. එක්කෙකුටවත් නෑ මට වගේම කම්මැලි හිතලා. ඒ නිසා මොනවා ඇහුවත් මං කියන්නේ අය. කියන දේක් අහගෙන ඉන්නවා. එතකොට නම් කියන්න හිතෙනවා. ඒ වගේම මගෙන් අහන්න ගත්තොත් මං මං නිකන් ඊර්ෂ්‍යාවක් වගේ මට එනවා මං දෙන්නේ නැහැ. ඉතින් අද තියෙනවා විනාඩි 5ක් විතර ඕනනම් කාට හරි මේට අමතරව නිකන් hina වෙන්න මොනවද කියන දේක් තියෙනවා. නිකන් මේ කම්මැලි වේවල් කියන්නේ නැතුව එහෙම නැත්නම් අපි යනවා සක්මන් කරන්න. දැන් එවනම් අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා. ඒක පොඩ්ඩක් වැඩි කාලයක් සක්මන්ට. අපි 3ට නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවට. අපි මේ ප්‍රකාශයත් එක්කම කමඨාන් සුද්ධ කිරීමේ සැසිවාර સમાප්ත වෙනවා සම්බන්ධ වෙච්ච හිවිදනාගම තෙරුවන් සරණයි